කාලෝ අං භවන්තා ධම්මස්සවන කාලෝ අං භවන්තා ධම්මස්සවන කාලෝ අං භවන්තා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්බුද්දස්ස ඊවම්මා හේතුත්බවා තේසං හේතුං තථාගතෝ ආහෝ තේසං සෝ නිරෝධෝ ඊවං ආදීනා සම්මං සබ්බබුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුද්ධ වහන්සේ දේශනා කරපු ධර්මය අපේ ජීවිතයට එකතු කරගන්නේ නැතුව අපේ හිතෙන් ඒ ධර්මයට අදාළ සිතුවිලි නැගෙන්නේ නැතුව අපේ ජීවිතය සාර්ථක කරගන්න සසර සුවපත් කරගන්න උතුම් නිර්වාණ සාන්තියෙන් සම්සෙන්ද බුදුන්කමක් ලැබෙන්නේ නැහැ. අපේ ඇත්ත తත්වය අපි අවබෝධ කරගත යුතුම තියෙනවා. ඒ සඳහා අපි ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ ශ්‍රවණය කරපු ධර්මයේ ධාරණය කරගන්න ඕනේ කාරණා කරගෙන අපි ඒවා ප්‍රතිපත්තිය විදිහට තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. අපේ චින්තන විපර්යාසයක් සිද්ධ වෙන්න ඕනේ. අපේ චින්තනය චින්තනය වෙනස් වෙන්න ඕනේ. අන්න ඒ වෙනස් විය යුතු ස්වභාවය ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ සඳහා අපි අපේ චින්තනය වෙනස් වෙන්න නම් මොකද කරන්න ඕනේ කියලා මොනසල බලන්න ඕනේ. එනත් බුදුජානකගේ දේශනාව පිළිබඳව අස්සජි මහ රහතන් වහන්සේ මහා උදාන වාක්‍යයක් දේශනා කරනවා. උපදේශ පරිබ්‍රාජකයා අස්සජි මහ රහතන් වහන්සේ දක් වේලාවේ මහා උත්මී කියලා තේරුම් ගත්ත වෙලාවේ ඔබ වහන්සේ කවුද? ඔබ වහන්සේ ඔබ වහන්සේ ගුරුවරයා කවුද? ඒ ගුරුවරයා කිනම් වාදී උද්ද කියලා අහපු වෙලාවේ අසීම රහතන් වහන්සේ ධර්මයෙන් සැලසීම ලැබු උත්තරයන් වහන්සේ නමක් විදියට මේ ධම්මා හේතුත්වවා අපේ සංහේතුන් පතාවතුවාහ ඒ පතාවතුයන් වහන්සේ උත්තරයන් වහන්සේ ලෝකයේ හැමදේටම හේතු දේශනා කරනවා තේ සංචේ නිරෝධෝ එවං ආදිවා මහා සම්මෝ එහි නිරෝධෝ නැති කිරීම දේශනා කරනවා කියලා. මෙපමණකින් සෝවාන් කාලයටපත් වෙන පිරිස පරිබ්‍රාජකයා. ඉතින් අපි මේක අපේ ජීවිතයට එකතු කරගෙන විතර බලා ගන්න ඕනේ. මේ විෂම සිතුවිලි තමන්ට හානියක් වෙන, අනුන්ට හානියක් වෙන, දෙදෙනාටම හානියක් වෙන, සම්පූර්ණ හානියක් වෙන, දුක් වැඩි වෙන, දුක් විපාක ඇති වෙන ලෝකදේශනාවේ වැඩි වෙන ක්‍රියා වචන සිතුවිලි හට ගන්නවද නැද්ද? ක්‍රියාත්මක භාවයට යනවද නැද්ද? සරෙන් සරේ සරෙන් සරේ. නිකමට එක සරයක්වත් මේවා විසමයි මේවාට හේතු මොනවද ගන්න මගේ හිතේ මෙවැනි සිතුවිලි ඇති වෙන්න මගේ ළඟින් ඒ ප්‍රාණඝාත මගේ අතින් සිද්ධ වෙන්නේ අදත්තාවන් මගින් සිද්ධ වෙන්නේ කාමවර්ධය හැසිරීම මගින් සිද්ධ වෙන්නේ වෘක්ෂය වෙන්නේ කේලං කියන්නේ පරස වචන කියන්නේ හිස් වචන කියන පැත්තටපත් වෙන්නේ හේතුව මොකක්ද කියලා විමසුවා ගන්නෑ. අපි ඇත්තටම විමසනවාද? එනේනදී ඔහේ බාරගන්න මිසක් අපි හිම විමසනවාද? එහෙම විමසුවෙත් නේද? එහෙම තේරුම් ගත්තෙත් නේද හේතු හොයාගන්න පුළුවන්? හේතු හොයාගත්තෙත් නේද හේතු නැති කරන්න පුළුවන්ද කියලා හොයාගන්න පුළුවන් වෙන්නේ? නැති කරන්න පුළුවන් කියලා දැනගත්තොත් නේද නැති කරන ක්‍රමයක් හොයන්නේ? ඉතින් අපි හොයන්නේ නැත්තම්. නේද? බුදුදානන් වහන්සේගේ ධර්මයේ තියෙන මහා ප්‍රතිබල සම්පන්න ධර්මතාවයන් අපේ මනසින් සකස් වෙන විදිහට හදන්න පුළුවන්. ආන්නේ මනස සකස් කිරීමේ වැඩ පිළිවෙලට අපි අවතීන වෙන්නේ නැහැ. හිතන්නේ මේ ලෝකේ කිසිම කෙනෙක් නැහැ කියලාද තමන්ගේ හිතේ කෙලස් ධර්මයක් උපදිනකොට මේකට හේතු වෙන්නේ මොකද්ද කියලා හොයන. හේ අරහයට අර ඒක හොයන ආකාරයේ මනසිකාර උපදින අය මේ ලෝකේ මේනකොට නැහැ කියලා හිතන්නේ. ඉන්නවා. ඒක නැති කරන්න පුළුවන් කියලා සංඥා උපදින අය මේ ලෝකේ නැහැ කියලා හිතන්නේ. ඒක නැති කිරීමේ වැඩ පිළිවෙලක වහවහ වේදනාව මේ ලෝකේ නැහැ කියලා හිතන්නේ. ඒ ඇත්තෝ තුල ඒක උපදින්නක් මගේ තුල ඒක නූපදින්නක් හේතුව. ඒ ඇත්තෝ තුල ඒක උපදින්නක් මගේ තුල ඒක නූපදින්නක් හේතුව තියෙන්නේ මොනවද? ආන්‍ය රහෝලා ඒවා සකස් කරගන්න ඕනේ. එතකොට අපිට පුළුවන් අපි මේ වැඩිලා තියෙන දුක්ඛිත ස්වභාවයෙන් අත මිදෙන්න. නැත්නම් හැමදාම මොකද? ඒ ඒ වෙලාවට ඒ ඒ වෙලාවට ඇති වෙන තත්ත්වයන් වලට తాවකාලික පිළියම් දෙනවා අපි. කවරමර බයින්. බන්නවර තරහන. නැත්නම් දුක හිතනවා. දුක හිතුනේ ඇයි? හේතුව මොකද්ද? දැන් මේක. නේද? දැන් මම මොකද කරන්නේ බයිනකට මට කියපු වචන වගේ තියෙනවා ඒ වචන ටික මම ඉක්මනට ඒ පැත්තට කතා කරලා මොකද කරන්නේ බලන්න හරි ගස්සන්න බලන්න ඇයි මට මෙහෙම කිව්වේ එහෙම කියන්න බෑ හරි මම මෙහෙමයි ආයෙ මෙහෙම කියනෝ නෙවෙයි අර පැත්ත හදනකම් රණ්ඩු වෙලා හරි අර පැත්ත හදනකම් මේක තුල දුක් වදිනවා ඒ එහෙනම් අපි හේතු විදිහට දාගෙන ඉන්නවද එහා පැත්තට බන්න <laughs> ඒක වෙනස් කරා නම් හරි හ්ම් තව හේතු තියෙනවද නැද්ද ප්‍රබලම හේතුව මොකද්ද? Tamange සිතේ ඇතිවෙච්ච වෙනස. නේද? ආන්ගේ හිත වෙනස් වෙන්නේ ඇයි කියලා අපි හොයලා බලලා ඒවාට පිළියම් යොදා ගන්න ක්‍රමවේදයක් ධර්මයේ තුල තියෙද්දී අපි ඒවා ස්පර්ශ කරන්නේ නෑ. ඒ වාගේ සංඥා වෙන විදිහට අපි හදාගන්නේ නෑ. මම අහන මෙයක් අන්නේ මෙහෙම. මොනවා හරි දෙයක් ගැන අපිට හැඟීමක් උපදින්නේ අතීත දැනුමක් තියෙනවා නම්ද නැද්ද? රෝමන අනුරාධපුරයේ කිව ගමන් රෝමනසා මතක් වෙනවා. නේද? එතකොට මම කියන අනුරාධපුරයේ දස්නාවතුන් පොලේ අන්න හවස් තන තියෙන කඩේ කියලා. නමුත් ඒක කිව්වත් ඒ මොකද ඒක අපි අහලා දැකලා නැති හින්දා. මගේ సంతානය හේතු සහගතව සකස් වෙන බව තමන්ම අත්දැක්කොත් නේද ඒක ඊට පස්සේ ආයෙ මතක් වෙන්නේ නේද? නේද? හේතු සහිතවම මේක. මොනවා හරි දෙයක් ගැන සංඥාවක් එන්නේ ඒක දැක්කොත් ඒක තේරුම් ගත්තොත් ඊට පස්සේ ඒක ඒක මෙහෙමයි කියලා සංඥාවක් එනවා. තමන්ගේ సంతානයේ උපදින්නා වූ කෙලෙස් හේතු සහිතව උපදිනවා කියන එක වරක්කෝ දෙවරක්කෝ තුන්වරක්කෝ කීප වාරයක් තමන්ගේ තුලින්ම තමන්ගේ හිතම පාවිච්චි කරලා අත්දැක්කොත් නේද ඒක එහෙමයි කියලා දැනෙන්නේ. ඒ අපේ නිරාවට දැනෙන්නේ. එහෙම නේද? අත්දකින්න පුළුවන්කම තියෙන්නේ තමන්ගයි. මේ තමන්ව අත්දැක්කහම මගේ තුළ මෙවැනි දේවල් සිද්ධ වෙනවාය මේ විදිහට මේක වැඩ කරනවාය කියලා අත්දැක්කහමයි අනුව තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ නේද? එහෙනම් අපේ එකම අදහසක් තියෙන්න ඕනේ මාව මේ වෙලාවේ මගේ ක්‍රියාකාරීත්වය අත්දැක ගන්න අපිට පුළුවන්කම තියෙන එක කාගවත් එකක් නෙවෙයි. මේ ශරීරයෙන් පිට වේදනා තියෙන්නේ. මේ ශරීරයෙන් පිටද ඉන්ද්‍රියාව තියෙන්නේ. එහෙනම් බලන්න පොඩ්ඩක් හිතලා වස්තුව බබල ඉන්සියාව තියෙනවා. ඒ වස්තුව හැමෝම තියෙනවා. මෙහෙ තමයි වෙනස් වෙන්නේ. වස්තුව බබල රාගය තියෙනවා. ඒ වස්තුව හැමෝම තියෙනවා. මෙහෙ තමයි වෙනස් වෙන්නේ. නේද? එහෙනම් මේ වස්තුවේ දිබ්බාවේ මම බලාගෙන ඉන්න කොහෙද? මම හිත හදාගන්න ඕනේ. ඒ හා. දැන් අපි මේවා පොඩ්ඩක් කල්පනා කරමු පොඩ්ඩක් වුණ බලමු මොකද මේ වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ කාලේදී එක්තරා පුරුෂයෙක් හිටියා එයාගේ භාර්යාව නැති වුණා. රූමත් භාර්යාවක් ඉඳලා නැති වුණා. මෙයා මේ භාර්යාවගේ ශරීරයට බෙහෙත් ගැල්ලවලා පියාගෙන බං වලට වලට ඉන්නවා. හරිද? බුදුරජාණන් වහන්සේ ළඟට මේ පුද්ගලයාව එකතු කරගෙන ගියා. ඒකෝ නිකන් බුදුරජාණන් වහන්සේ එක ප්‍රශ්නයක් අහනවා. ගාමිනිය තමන්ගේ ඔය කියන රූමත් භාර්යාව ජීවිතේ පළවෙනි වතාවට දැක්ක නැතකද? එයාගේ හතරක් මරපෑම් ජීවිත ඉස්සෙල්ලාම දැක්ක දවස ආන් එදා දැකින්ද ඉස්සෙල්ලා මේ තරත්තු මියදුනා නම් ඔබට දුකක් තියෙනවාද දුක් මාත්‍රයක් හෝ තියෙනවාද නැහැ ඒක අපිට හොඳට තේරෙනවා ඊට පස්සේ එහෙනම් එහෙනම් මේ දුක් ඇති වෙන හේතුව මොකද්ද එයාව ආයෙ වැල් බැසීම කියලා කියනවා හොඳයි එතකොට අපි කල්පනා කරලා බලන්න වෙනවා. දැකීම නම් ඒකට හේතුව. එයා වෙන කිසිම ස්ත්‍රියක් දැකලා නැද්ද? හා වෙනත් ස්ත්‍රියක් කොහේද මරලා තියෙනවා කියන්නේ එයා දැක්ක උඩ කල්. ක්‍රියා හිතන වර්ධක තියෙන්නේ. එහෙනම් දැකීමම හේතුව මේ දැකීම එක හේතුවක් විතරයි. දැකීමත් එක තවමක් කරලා තියෙනවා. ඔව් දැක්ක ගමන් දුන්නාද? නෑ දැක්ක ගමන් මොකද උනේ? සතුටක් ඇති වුණා. ඒ සතුට හින්දා මොකද කරේ? හරි හරි හරි හරි නැවතේ සතුට වින්දා ඒ රූපේම බල බල බල බල බල බල නේද? ආන් එහෙම ඒ රූපේම දැක දැක දැක දැක ඒ සතුට නැවත නැවත විඳීම හේතුවෙන් එයාට රූපේ කෙරෙහි පරිශ්‍රණය කරන අදහසක් ඇති වුණා. අනිත් ධර්මයෙන් හරියට අපුරට තියෙන සිද්ධ වෙන විදිහ. හරි. පරිශ්‍රණය කියන්නේ මොකද්ද? මම අපි දන්න හැමතැනම අපිටම අපිටම බලන්න බලපදින්න කියන දේවල් අපි ඒක ටික පස්සේ සාකච්ඡා කරමු මට මේ වෙලාවේ අන්තරන් කෙටියෙන් මතක් කරන්න ඕනේ ඉතින් කෙනෙක් කෙරෙහි අපි හංගුවක් ඇති වෙන සම්බන්ධ එයා කෙරෙහි එයා දැක්කම සතුටක් ඇති වෙනවා නම් තියෙනවා ඊට පස්සේ අපිට දැනෙන 100ක් විතර ඉන්න කෙනෙක්ට අපි යනවා. හරි මෙයාත් එතන ඉන්නවා. දැන් මෙතන කියනකොට මෙතන කාර්යභාරයක් ගන්නකොට සතුටක් උපදින කෙනෙක් විශේෂ කෙනෙක් අතීතයේ දවසක් එකක් දැකලා තියෙන කෙනෙක් කියනවා කියලා තමයි. දැන් මම දැන කියන ගානකට කරන්නේ. ආ පරිශනය කරන මොකද කරන්නේ? හොයනවා හොයනවා. හොයනවා. ඒක තමයි ආම් බලන්න අපේ හිත හොයන පැත්තටපත් වෙනවා. පරිශනය කරන පැත්තටපත් වෙනවා. මොනවා හොයනකොට හුඟක් වෙලාවට සමහර වෙලාවට මනින්ද පුළුවන් හොයනකොට මොකද වෙන්නේ? ඒ හොයන රූපය මොකද වෙන්නේ? ලැබෙනවා. ලැබෙන විතරක් නෙවෙයි හිනහා කියවන හිනහා ලැබෙනවා. කතාව කියවන දැන් බොහෝ දෙනෙක් මට කතා කරනවා ඒක මට වටිනාකමක් නැහැ. හරි. ඒ ඒ කට්ටියෙන් බොහෝ දෙනෙක් හිනා වුණා මට මගරියදී. මේ ගානක්වත් නැහැ ප්‍රශ්නයක් නැහැ. හිනා වුණත් එකයි මට නැදත් එකයි හැබැයි හේතු හිනාවනම් හම්බුනේ ආමතකට කියන ලාභය ලැබෙනවා කියලා. ඒකට කියන ලාභය කියන කතරපත උදාමයටපත් වෙනවා. අපේ හිත. හරි. කොහොමද උදාමයටපත් වුණාට පස්සේ උපදිනවා කැමැත්ත. හරි. ඒ විදිහට දිගින් දිගට මේ මෙතන තියෙන පියවර ගානක් ඒ පියවර පසු සාකච්ඡා කරන පසු ප්‍රතිසංකාරය ගැන සාකච්ඡා කරනවා මේලා ඒක නෙමෙයි මට කියා ගන්න ඕන නක් කියන්නේ අර දුක් ඇති වුණේ ඒනි ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් විදිහට නැද්ද හේතු ඇතුළත නැද්ද කෙටියෙන් කියනවා නම් ආශ්‍රය කරපු නිසාද නැද්ද නේද කැමැත්තෙන් ආදරයෙන් නැවත නැවත සැප විඳීමේ අභාසයෙන් සතුට උපදවා ගැනීමේ අභාසයෙන් ආශ්‍රය කළා. එහෙම නේද? හා. එහෙම තමයි මේක නතු වර්ගපතට පත් වෙන්නේ. හරි. මම මෙහෙම කියනවා. දැන් ම්ම් සතුටක් ඇති වෙච්ච එක මේකට හේතුව. පළවෙනිම සතුටක් ඇති වෙච්ච එක. ඒ සතුටක් ඇති වෙන්නේ. හැම එකටම හේතු තියෙනවා. දැන් අපි දැන් දැන් ළමයෙක් තරුණ වේගෙන යනවා. දැන් ළමයෙක් පිරිමි ළමයෙක් ඉන්නවා අවුරුදු 19ක් 20ක් වෙනවා. තාත්තා වාරයක් කරගෙන ඉන්න පත්ත කරන ගහලෝ ගන්නවද? දැන් ස්ත්‍රී රූපයක් දැක්කම හිතේ සතුටක් ඇති කරගන්නද? ඒ දැන් ඉතින් කලවර සාරි එහෙම සතුටක් ඇති කරගන්න ඕන නැත්නම් හරියන්නේ නැහැ කියලා උගන්වනවද? නෑ නෑ ඒක සිද්ධ වෙනවා. ඉබේද? ඉබේද? හේතු අන්න හේතු තුනද හේතු කියලා බලා ගන්න ඕනේ. හරි? අපි උත්පත්ති ලැබුවේ පින්නත් මේ සංහාව හේතු වෙලා. ඒ සංහාව හේතු වෙනකොට ඒ හිතත් එක්ක අවිද්‍යාව මිශ්‍ර වෙලා තියුණා. ආන්නේ අවිද්‍යාව සංහා ආදී හින්දා මෙහි ඉපදුනා. කර්ම හේතුවෙන්. ඒ උපදිච්ච හිත සංහාව සංසිඳවා ගන්න හදන જાතියේ හිතක්. ඒකට දැනලා තියෙන සමහරව පොඩි කාලෙම දැන් කරුව කීප දෙනෙක් හදපු අම්මලා හොඳට ගන්නවා. සමහරව පොඩි කාලෙම තණ්හා අධික දෙනත් පුංචි කාලෙම. නේද? හිරු ටික අයින් කරා වුණත් සමහර චූටි දරුවෝ ඉන්න පුපුරන ගතියක් තියෙනවා. මේ සමහරව සාන්ත වෙන ගතියක් තියෙනවා. ඒ පුපුරන ගතියක් තියෙන අසාන්ත ස්වභාවය චූටි කාලෙම විද්‍යාමාන වෙච්ච අය ලොකු වුණාම නේද? ටිකක් ලොකු වෙනකොට සංගයලන ගතියදී හැමදේම Tamanට ලං කරගන්න හදන ගතියදී කැලල දුන ඉඩම් කඩම් වලට ට්‍රම් ගලන්නේ ඔයාලම තමයි. නේද? පොඩි කාලෙම සාන්තභාවයේ පෙන්වන කවුරුහරි මොකක්දලා ලොකුකට එහෙමයි. එහෙනම් උත්පත්තියෙන් එන ගතිගුණ වලක් තියෙනවද නැද්ද? ඒවට හේතු සංසාරික පුරුදු. හරිද? එහෙනම් සසර ශරීරය දැක ශරීර පිළිබඳව තණ්හා ඉපදිලා හරකෙක් වුණොත් එළදෙන්න වෙනවා. හරිද? නරියෙකුත් නරිදෙන්න වෙනවා. හරි. හැම සතෙක්ම තවත් ශරීර හොරනවද නැද්ද? හිරවායින් සතුට උපදිනවා. කවුරුත් කාටවත් කියලා දීලා මේ සමහරවල් මේ අත් හොඳට දැකලා ඇති ගෙදර ගෙදර බැලුවක් ඉන්නවනම් බැලු වටේට උඩ බලාගෙන ඉන්නවා. ඒ වෙනකන් බලාගෙන ඉන්නවා. මේ කොච්චර දුකද බලන්න වෙන්නේ? කවුරුත් කියලා දීලා ඇතුළාන්තයෙන් උපදින රූප තණ්හා. නේද? ස්පර්ශ තණ්හා. සත්‍යෙන්ද තියෙන ඒවා. ආන්‍ය උපදින තණ්හාව හේතු කොටගෙනයි අර මේ බේස් දෙන්නේ. දැන් මෙහි අරිලක් මොකද? වරත් එහෙමයි නේද? පොළොවේ සතුටින්ද සමහර වස්තුන් මොකද වෙන්නේ? කවදාකවත් දැක නැති කලින් කවදාකවත් වෙන් කරගත්ත නැති සමහර වස්තු ටික ටික ටික ටික අර ලාභය ලැබුණා, පරිවර්තනය ලැබුණා, ලාභය ලැබුණා. මගිරිය හැංගී ඉන්න තියලා සටහන් පිරික්සලා නේද මගිර වගේ ඒක අදහසක් වෙනවා. ඊට පස්සේ නන්දි රාගය තියෙනවා. ඊට පස්සේ මහුරුකම් තියෙනවා. නේද? පරිග්‍රහය තදින් අල්ලාගෙන ඉන්න තියෙනවා. මේ වස්තුව මගේ කියලා තදින් අල්ලා ගන්නවා. ඊට පස්සේ මසුරුකම තියෙනවා කිසි කෙනෙකුට දෙන්නේ නැහැ කියලා මේ හිත වෙනස් වෙන හැටි. ඊට පස්සේ රහින්න වෙනවා. නේද? ඔය වගේ දිග වැඩ පිළිවෙලක් අපේ හිත වෙනස් වෙලා ගිහිල්ලා අන්තිමට රූප කෙරෙහිම, ශබ්ද කෙරෙහිම, ගන්ධ රස ස්පර්ශ ආදී කෙරෙහිම දැඩි තණ්හාවක් අර තිබ තණ්හාව වෙන් කරගත්ත කොටස් වෙන කරගත්ත තණ්හාව. ඒක තමයි ඔය ග්‍රාමීය කියන බුද්ධලට මේ එයා ශරීරයකට වෙනම එයාට තිබ්බ පොදීර තිබ්බ රූප තණ්හාව එයා එක ශරීරයකට සාධබල ලෙස වෙන් කරගත්තා. මේ දැන් එහෙම වෙලා නැද්ද ගන්න. බරු නිරුරු මේ ස්වාමීන් වහන්සේ භාර්යාව වෙනත් අය ඒ වගේ අපි එක එක මස් පොඩවල් වලට වෙන වෙන හැල්ලගෙන ආ එහෙනම් ඒක හේතු ඇතුළත නැතුව දෙලා තියෙනවා මූලික හේතුවක් තියෙනවා ඒ තමයි අවිද්‍යාව මිශ්‍රිත තණ්හාව ඒක තියාගත්තොත් මේ සසර නවතින්නේ නෑ අර මං කිව්වා වගේ හාව වෙලා මිය වෙලා ඉබ්බ වෙලා කුකුල වෙලා නැති වෙලා නේද එළදෙන ගිරවදුත් මොකද කාවද හොයන්නේ? කටියව හොයන්නේ. කටියව වලුත් මොකද කාවද හොයන්නේ? අන්නව හොයන්නේ. ඉතින් මේ සංසාරගත වන්දනය මේ වේගය මේ අතුලාන්ත කැරකිල්ල නාත්‍යා ගන්න පුළුවන්කමක් තියෙන වෙලාවක කඳුන නැවතුනේ නැත්තම් ඒ බැඳීම් හින්දාම අන්නව මරන්න පවා පුළුවන්. ඔය එක රූපයකට බැඳීමේ විදිහ බලන්න මේ කීපයකට බැඳීමෙන් ඉන්න ඕන වැරද්ද කරන්න ඇති. සමහර අය කියනවා ඉතින් ප්‍රතිස්තුනම ඕන වැරද්ද කරන්න ප්‍රාර්ථනා නෑ. නම් මේ දේ ලබා ගැනීම සඳහා ඕන දෙයක් කරන්න ඇති. ඒතරක් කියන අපායවන්න පුළුවන්. යන අපාය ගන්න පස්සේ එතකොට ඒක බලා ගන්න. කියන මොනවද කියන්නේ? ඒක ඒ තරම් ප්‍රබලයි. ඒ තරම් ප්‍රබල පස්සේ බලා ගන්න. ඒ වෙන දෙයක් නෙමෙයි. මට මේ වෙන්නේ. හාමුදුරුවෝ පැත්තට. අම්මා ඉන්න පැත්තකට වෙලා. අම්මට වෙලා නෑ මට නෙවෙන්නේ. එන දෙයක් නට නෙවෙයි. එහෙම කියනවා නේද සමහර අය. එහෙම කියන පැත්තට එන්නේ අර තියෙන උපාදාන ප්‍රබලම ඔක්කොම අමතක වෙනවා. අන්තිමට ප්‍රතිඵල වෙනකොට කරගන්න දෙයක් නෑ. ඉතින් ඔය පැත්තට ඔය කියන පැත්තට අපි ඔක්කොම පොදු පැත්තක ඉන්නවද නැද්ද? ආන්නේක වෙනස් කරගන්න පුළුවන් අවස්ථාවක් උදා වෙලා තියෙනවා. හරිද? ඇයි හැම එකටම හේතුව දේශනා කරලා තියෙන හින්දා. ඔය සතුට ඇති වෙන ඔය තණ්හාවට හේතුව මොකක්ද කියලා බලන්න ඕන පොඩ්ඩක් කල්පනා කරලා. හරි? මට මොකද කියන්නේ? මේ ශරීරයක් ගත්තාම පින්වත් මේ කේස මත්තකේ ඉඳලා නැත්නම් මේ කෙස් මුදුනේ ඉඳලා පාවාන්තය දක්වා තියෙන්නේ සුව හොඳ පිරිසිදු ඊටාම හොඳ හොඳම දේවල් වලින් හැදලා තියෙනවා. බත් මුතු වලින් හැදිලා හරි ඒ වගේ හරි දේවල් හරි ලස්සන ඒවා දෙන්නේ. නෑ කොහොමද තාත්තේ? ඒක හරි සුවඳද? නෑ. හැදකල කොහොමද මේ ශරීරයක උදේ ඉඳන් පහට දක්වාම තියෙන්නේ නොයේ අපි හිතමුකෝ අපි අර මේ කොට කෑම විකුණන තැනක වැඩ කරන්නේ කියලා. හරි. ආන් ඒ වගේ තැනක වැඩ කරනවා නම් අනිත් අය ඇවිල්ලා කෑමක් ඉල්ලපුවම කොහොමද දෙන්න වෙන්නේ? අතින් අල්ලවද? අතින් අල්ලලා දුන්නොත් එහෙනම් මොකද වෙන්නේ? අනිත් කට්ටිය කැමති නැහැ අපේ අත වැඩිනේටත් කට්ටිය කැමති නැහැ. ඉතින් අපි මොකද කරන්නේ? මේක කරදාසියකුත් කියලා යකඩ හඳකින් අල්ලලා දෙන්නේ. යකඩ හඳ ඔය අපට වැඩි අල්ලන්නේ නැහැ මොකද? නේද? ඒ තරම් අප්‍රසන්න යනුත් ඇති මේ ශරීරය. ඒ අප්‍රසන්න ශරීර, දුගඳ ශරීර, ඉතා පිළිකුල් ශරීර. හරි. මෙන්න මේ පිළිකුල් ශරීර කෙරෙහි ප්‍රසන්නයි, ප්‍රියයි, සුන්දරයි කියලා හැඟීම් ඇති වෙන්නේ ඇයි? ආ අකුසලය හේතුවෙන් මේ පිළිකුල වැහිලා යනවා. හරි. පිළිකුල වැහිලා යනවා. අවිද්‍යාව හින්දා සතුට උපදිනවා. ධන්නේ නැතිකම හින්දා සිහිය නැතිකම හින්දා සතුට උපදිනවා. හරිද? මේක විතරක් හොයාගන්න ඕන ප්‍රකට කාරණාවක්. මේ බලන්න පින්වත් මේ යම්කිසි පුද්ගලයෙක් අසත්පුරුසයි. කියලා හිතන්නකො. අසත්පුරුෂ පුද්ගලයා ගැන මම දන්නේ නෑ අසත්පුරුෂයි කියලා. පහදිනව අසත්පුරුෂ කෙනෙක් කියලා. ලෝකයේ අත් වශයෙන් නෑ අසත්පුරුෂ කෙනෙක් කියලා හිතන්නකො. මේ අසත්පුරුෂ කෙනා ගැන මම දන්නේ නෑ කොහොමවත්ම මගේ මගේ දැනීමේ හැටියට මගේ දැනීමේ හැටියට මගේ නොදැනීම තමයි මම හිතන්නේ යා සත්පුරුෂය කියලා. හරි? එයාව අරමුණු වෙනකොට එයාව දකිනකොට මට පහළ වෙන්නේම සත්පුරුෂය කියන අදහස. දැන් මම එයාව දකිනකොට මට උපදින්නේ කලකිරීමක්ද සතුටක්ද? සතුටක්. ඇයි? නොදන්නාකම ආන් හේතුවක් තියෙනවා. නේද? මගේ සිතුවිලි හැදෙනකොට නොදන්නාකම ඒකට මිස් වෙලාද නැද්ද? මේ හැදිච්ච සතුටට නොදන්නාකම මිස් වෙලා. හරි. මං යම් හේකින් දැනගත්තා නම් එයා අසත්පුරුෂයෙක් කියලා එයා දකින්නකොට මට ඇති වෙන්නේ කලකිරීමක්. සතුටක් ඇති වෙන්නේ නැහැ. අරයා සත්පුරුෂයෙක් කියලා මට අදහස් වෙන්නේ නොදන්නාකම මිස් වෙලා කියලා තේරෙනවා අපිට. නේද? ආන්නේ මිශ්‍ර වීම හින්දා මං යාට ඇලෙන ගතියක් එනවා. හැබැයි මං දන්නවනම් යාට මම නොඇලෙන ගතියක් එනවා. නේද? එහෙනම් පැහැදිලි සතුටක් ඇලීමක් අල්ලා ගැනීමක් උපදිනවද නැද්ද නොදන්නාකම හින්දා. ඒක පැහැදිලිද නැද්ද? අන්න පින්නත් මේ පංච පාදානස්කන්ධය ගැන නොදන්නාකම හින්දා අපිට සතුටු වෙනවා ඒ කියන්නේ. අපි සතුටින් ජීවත් වෙනවා. හරිද? නොදන්නාකම හොඳයි ඒක වෙන්නේ. ඔන්නේ චුට්ටක් හොඳට තේරුම් ගන්න මම මේ පංචපාදානස්කන්ධය දැක මගේ හිතේ සතුට උපදිනවා. හරි ඒක උනේ නොදන්නාකම කියන්නේ මොකද්ද? අවිද්‍යාව කියන එකයි. හරි අවිද්‍යාව හේතු වෙලායි මෙන්න මේ සතුට උපදින්නේ. ඔන්න ඔය චුට්ට තේරුම් නොගෙන අවිද්‍යාව නැති කරන්න ඇත්ත දැනගන්න කටයුතු නොකිරීම හින්දා ආය වෙලා වී වෙලා මී වෙලා ඉබ්බේලා කුකුල වෙලා නරි වෙලා එක එක එක එක සත්ව කොටස් බවට පත් වෙලා අපි උත්පත්ති ලබනවා. හරි? අන්න ඒක අපි හොඳටම තේරුම් ගන්න ඕන. එහෙම උත්පත්ති ලබන්න හේතුුනේ ඔන්නේ අවිද්‍යාව මූලික කරගෙන. අද අපි දකිනවා නම් යම් කිසි සතෙක් කොතනක හරි එයාගේ සත්ව ජීවිතයේ සත්ව භාවය ලැබුවේ, තිරිසන් භාවය ලැබුවේ, പ്രേත භාවය ලැබුවේ, භූත භාවය ලැබුවේ, නිර්ගතකුණී අවිද්‍යාවෙන් ඇතිවෙච්ච සතුටින්ම ඒ සතුට එතකොට වැරදි සතුටක්. වැරදීමක් හින්දා ඇතිවෙන සතුටක්. ඒ වැරදීමක් හින්දා ඇතිවෙච්ච සතුට හින්දා එයාට ඒකේ ඇලිමක් ඇති වුණා. ඒ ඇලිම හින්දා මොකද උනේ? අල්ලා ගැනීමක් ඇති වුණා. ඒ අල්ලා ගැනීම හින්දා මොකද උනේ? රකින්න වුණා ඒවා. රකින්න වෙන හින්දා මොකද උනේ? දඬු මුදල් අපිට ගන්න වුණා. එහෙනම් අන්න අය අභිභවා යන්න පටන් ගත්තා. අන්න ඔය தත්ත්වයන් අපි හොඳින් තේරුම් ගත යුතුම වෙනවා. එහෙමද නැද්ද? එහෙනම් අවිද්‍යාව මිශ්‍ර වෙලා හරියට කිරවිදුලට ගොනු බින්දුවක් එකතු වුණා වගේ. අවිද්‍යාව මිශ්‍ර වෙනවා අපිට. ආන් එකවර සතුට ඇති උනේ. හේතුව ඒකයි. එහෙනම් පංචේන කරුණ හේතුවක් ඒකයි. කේලම් බොරු ආදී කියන හේතුවක් ඒකයි. එහෙනම් ලහි ලහි මොකද කරන්නේ? අවිද්‍යාව අවිද්‍යාව නැති කරන්න වෙනවා. අවිද්‍යාව නැති වුණොත් තණ්හාව නැත. අවිද්‍යාව නැති කරන්න වෙන්නේ මොකක් පිළිබඳ තියෙන අවිද්‍යාවද? පංච පාදානස්කන්ධය පිළිබඳ. පංච පාදානස්කන්ධය කොහෙද තියෙන්නේ? මේ තියෙන්නේ. එහෙනම් කොහෙවත් නෙමෙයි මේ තියෙනවා. එහෙනම් මේකටයි හිත යොමු කරන්න ඕනේ. මේකට හිත යොමු කරගන්න කරන ආකාරය තමයි අපි සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය කාංකාවතර සුද්ධිය ආදී මෙච්චර දවසක් දැන් සාකච්ඡා කරමින් ඉන්නේ. දැන් වෙනවා තියෙන මේ කාංකාවතර සුද්ධිය කියන දේ අම්බයි. හරිද? මේ தত্ত্বය අපිට නිබඳව දැනෙන්න නම් අවිද්‍යාව දුරු කරගන්න නම් අවිද්‍යාව යෙදෙනකොට අවිද්‍යාව යෙදෙනවා කියලා දැනගන්න ඕනේ නේද? නේද? එහෙනම් අවිද්‍යාව යෙදෙනවා කියලා දැනගන්න නම් මගේ సంతානයේ හරිද? මට මේ సంతානෙ පිරික්සන්න පුළුවන් හිතක් තියෙන්න ඕන නේද? సంతානෙ පිරික්සලා අවිද්‍යාව යොදනවා කියලා දැනගන්න ඕන කොහෙන්ද? තමන්ගේම හිතෙන්මයි. මේ වෙලාවේ අවිද්‍යාව යොදලා මොනවා හරි විකාර සිතක් ඇති වෙනවා නම් ඊළඟ හිතෙන් මම දැනගන්න ඕන මේ අවිද්‍යාව යොදන කියලා. නේද? මේ එහෙනම් ඒකට අවශ්‍ය කරන හිතක් තියෙනවා. මේ ඒ හිත තියෙනවද නැද්ද? ආ තියෙනවා. අවිද්‍යාවේදීමත් මේ වෙලාවේ පංච උපාදාන ස්කන්ධයක් තියෙනවද නැද්ද? තියෙනවා කියලා හැම වෙලෙම කියන්නේ තියෙනවා නම් බහු කියලා ගන්න. හිතක් දැන් තියෙනවා කියනවා අවිද්‍යාවේදීම අවස්ථාවක් තියෙනවා කියනවා දැන් ඇයි බරි ඇයි දැන් බරි ඒ හිත මාර්ගයෙන් අර අවිද්‍යාවේදීමකට අවිද්‍යාවේදීනවා කියලා දැනගන්න බැරියයි. මේ හිත හැම තැනම දුවන හිතක් ඒකාග්‍ර නැහැ. ඒ වැඩේ කරන්ද පිහියකින් යමක් කපන්න නම් පිහිය මොට්ටම කපා ගන්න පුළුවන් නෑ උපකරණ හදා ගන්න ඕනේ. ඒ වගේ සත්‍ය අවබෝධ කරගන්න නම් ඒකට අවශ්‍ය කරන උපකරණේ හදා ගන්න ඕනේ. ආන් එහෙනම් අපේ හිත ඉහළ මට්ටමක ශක්තිමත් භාවයකට පත් කරගන්න ඕනේ. ඒක මොකද කරන්නේ? ක්‍රමානුකූලව ක්‍රමානුකූලව සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් ක්‍රමානුකූලව පිරිසිදු කරන්න ඕනේ. අන්න එහෙම පිරිසිදු කරපු දවසක අසත්පුරුෂයා අසත්පුරුෂයා විදිහට දැනගන්න පුළුවන්. අසත්පුරුෂයා අසත්පුරුෂයා විදිහට දැනගත්තහම ආය දැන් අපිට අර අසත්පුරුෂයා ගැන නොයෙකුත් ආසාවන් ඒ කියන්නේ සතුට ඇති වෙනවා ඇලෙනවා හරිනේ. හරි? බැවින් අපි ආරුවන්නේ මේවා මේ ඔයාගේම නෑ තේරුම් නෑ ඒක නැති වෙනවා මරනකොට නැති වෙනවා කිය කිය අඩු කරන්න කියනවා. ඉතින් ඒක එක මෙනෙහි කර කර අඩු කරා. ඒ වුණාට ඒක මුලින්ම පුටා අඩු වෙන්නේ නැහැ. නේද? ඒ කියන්නේ ඒක ආය ඇති වෙන ස්වභාවය නැති වෙන්නේ නැහැ. හැබැයි කොයි වෙලාවෙ හරි අසත්පුරුෂයා සත්පුරුෂයා කියලා හිතාගෙන ඉන්න කෙනා අසත්පුරුෂයි කියලා අපි තේරුම් ගත්තනම් මේ ශ්‍රමයක කවදාවත් අපිට ඔක්කොම විස්තරය කියලා ඔක්කොම කරලා කොහොම හරි මම සතුටු වෙවි හිටිය සත්පුරුෂයා අසත්පුරුෂයා කියලා මට ඔප්පු කරලා පෙන්නනවා බාහිර ගොඩාක් දේවල් කියද්දි මම ඒ ගැන කල්පනා කරලා කල්පනා කරලා මට ප්‍රත්‍යක්ෂ වෙන ඒක හිතක් උපදිනවා හදිසියෙන්. මේ නම් අසත්පුරුෂයෙක්ම තමයි කියලා. හරි. ඒක එක හිතකින් දුන්නා දෙන්නේ. ආන්නේ හිත ඉදීමත් එක්කම මොකද වෙන්නේ? අන්නර සතුටු වීම ආයෙ උපදින්නේ නැති වෙන්නම තියෙනවා. ආන්‍ය වගේ අපි සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් තමන්ගේ හිත වර්ධනය කරගෙන වර්ධනය කරගෙන කියලා එක දවසක් උදා වෙනවා පංච පාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය දකින දවසක් ආන්දාට මේක කෙරෙහි සතුට උපදින එක නැතිලා යනවා ඉතින් මෙන්න මේ සතුට වෙනුවට කලකිරීමක්, කැඩීම වෙනුවට නොඇලීමක්, අල්ලා ගැනීම වෙනුවට අතහැරීමක් කියන අපේ හිත අනිත් පැත්ත හරවන ධර්මතා ටික බුද්ධෝත්පාද කාලයක සිද්ධ කරගන්න පුළුවන් දෙයක්. එහෙම වුණොත් තමයි කවදාහරි දවසක අපිට මේ සත්‍යය සත්‍ය වගේ අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ ඇත්ත తත්වය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ අන්න එහෙමවත් විතරයි. එහෙනම් අපි කල්පනාවට ගන්න වෙනවා අපේ ජීවිත සුවපත් කරගන්න නම් මෙන්න මේ ඇත්ත తত্ত্বය දැනගන්න තේරුම් ගන්න යම්කිසි ආකාරයක වැඩපිළිවෙල ආරම්භ කරන්න ඕනේ. හරිද? ඒකට තමන්ගේම තමන්ගේම චිත්ත පරම්පරාවට තමන්ම සමවදින්න ඕනේ. තමන්ගේම චිත්ත පරම්පරාවට නාම පරම්පරාවට තමන්ම සමවද ගන්න ඕනේ. ඒ සඳහා තමයි සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය කාංකාවචරණ සුද්ධිය ආදී විසුද්ධියෙන් සම්පාදනය කරගත යුතු තියෙනවා. ඒකෙන් අපි හිමින් කරේ මේ தත්වයටපත් වෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල ඇති කරගන්න නාම රූප පරිච්ඡේද කරගෙන මේ තියෙන ඇත්ත தත්වයේ මේ කලකිරීම සහගත தත්වය ඇති කරගන්න පංච පාදානස්තන්දය කෙරෙහි කලකිරීම සාගර තත්ත්වය ඇති කරගන්න අවශ්‍ය කරන විදර්ශනාවන් සිද්ධ කරන්න පුළුවන් හිතක් ඇති කරගන්න ඕනේ. හරි ඉතින් බොහෝ දේවල් තේරුම් ගන්න ඕනේ. මට මගේ උපදින කෙලෙස් පිළිබඳ හේතු මගේ සිතෙන්ම නැగిලා වන්න ඕනේ. මගේ හිතේ උපදින කෙලෙස් පිළිබඳ හේතු තේරෙන හිතක් මගේ సంతානයේ හැදෙන්න ඕනේ. ඉතින් මේ සබහා විශේෂින් දෙන්නව නේද? මේ දෙයක් තමයි හදාන්න මොකද වෙන්නේ? ඒක මහා ඛේදවාසකයක් වෙනවා. ඛේදවාචක කියන්නේ මොකක්ද දන්නවද? නැති සතුටක්. ඒ කියන්නේ නිවැරදි නැති සතුටක. නිවැරදි නැති සතුටක අපි හිරවලා. නේද? ඒක වැරදීමකයි අර අවිද්‍යාව හින්දා ඇතිවන්නා වූ සතුට. ඒ කියන්නේ වැරදි සතුට. දැන් මම බලන්නකො අර මම ගොඩේ වැරදි කරගන්නේ අර අසත්පුරුෂයා හින්දා ඇතිවන සතුට. අසත්පුරුෂයා හින්දා ඇතිවෙන සතුට නිවැරදි සතුටක්ද? නායක වැරදි සතුටක්. අන්න ඒ වැරදි සතුට හින්දා මම අපාය යනවා. මම ඉක්මනට නිවැරදි ඒක නිවැරදි කරගන්නක ගොඩාක් වටිනවද නැද්ද? කියලා කල්පනා කරලා ඒක නිවැරදි කරන වැඩ පිළිවෙල ඉස්සරහම තේරෙන්න ඕනේ Tamanට. අපිට අපේ හිත ගැන කිසිදු විශ්වාසයක් තියන්න බෑ මොකද අපේ හිත ක්‍රියාත්මක වෙන්නේ ධර්ම දැනුම හැටියට විතරයි. ඒ ධර්ම දැනුමේ සීමාවෙන් අපේ හිත නවතිනවද නැද්ද? හැම වෙලේම අපේ මනස අපි දන්න දැනුම ඕනම විශේෂයක් ගන්නකො. දැන් අපිට කෙනෙක් කියන බෝඩ් භාෂාවෙන් කතා කරන්න කියලා. ඉතින් මට චූ දෙවිද පුංචි දරුවෙක් කතා කරන ගානට කතා කරගන්න බෑ හිරවනවා මාව. එයි. දන්න දැනුම නේද? ඒ වගේ කුසල අකුසල පිළිබඳ මගේ දන්නා වූ දැනුම අනුව තමයි ධර්ම තිබුණොත් තමයි ඒවා හේතු වෙලා මට ඒ හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින්සල්ලා මොකද කරන්නේ මේ ධර්ම අවබෝධ කරන්න? කුසල අකුසල පිළිබඳ අහගන්න ඕනේ. අහගන්න මොකද කරන්නේ? ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. එතකොට දෙවිඩ භාෂාව කාහමර අහගන්න. අහගෙන ඉතලා පිටේ හරියයිද? හොඳට මඩ දෙහිටින්න ඕනේ. ඒ වෙනනම් දැනගත්ත ධර්ම ධාරණය කරගන්න ඕනේ. නේද? මම මේ නිවන් මාර්ග ධර්ම දේශනාව මම කියන්නේ 83 දැන් කොතර මට තියෙන්න ඕනද එහෙනම් මේ දරුවට නේද බාම දේශනා 83ක් මම ශ්‍රවණය කරා මොනවද මට කියලා හිතත් හැල බලන්න ඕනේ අර ධාරණය කරගන්න ඕනේ ධාරණය කරගත්තු ධර්ම තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ඕනේ ගලප ගන්න ඕනේ ඒ ක්‍රියාත්මකභාවයේ යෙදෙන්න ඕනේ එහෙම නැත්නම් මේ අවශ්‍ය කරන විදිහට තමන් බොහෝ කුසලයන් ලොකු ලොකු කුසලයන් අකුසලයන් දැනගත්තව සියුම් සියුම් කුසලයන් අකුසලයන් පිළිබඳ දැනගන්න ඊට පස්සේ පුළුවන් වෙනවා තමන්ගේ උපදින. තමන්ගේ අතුලාන්තයෙන් උපදින කාමච්ඡන්දාදිය තමන්ගේ අතුලාන්තයෙන් උපදින ව්‍යාපාදාදිය තමන්ගේ අතුලාන්තයෙන් උපදින තීන මිද්ද ඒ වගේ මේ තියෙන හිත ඇතුළේන ගති මොකෝවත් අඳුර ගන්න බැරුව. අපි ඒවා මැත්තේම නැහි නැහි නැහි නැහි ඉන්නවා. ඒවා වෙනස් කරගන්න අවශ්‍ය කරන ධර්මතා යෙදෙන හිතක්. හරි? හේතු දන්නා සිතක් Tamanට ඇතිවීමෙන් හේතු දන්නා සිතක් Tamanට ඇතිවීමෙන් හේතු නොදන්නා කෙනාගේ ඇතිවන්නා වූ අකුසලයන් හේතු දන්නා කෙනාගේ ඇතිවනවාද හරිද දැන් මේ මේ අකුසලයේ සිද්ධ වෙන්න හේතුව මේකයි හේතුව මේකයි කියලා තමන්ගෙම හිත තමන්ට කියන්න පටන් ගත්තා. ඒක තමයි මේක වෙන්නේ, ඒක තමයි මේක වෙන්නේ. ඒක තමයි මේක නැති කරන ක්‍රමය කියලා අපිට කියන්න ගත්තොත් අකුසල් ඇති වෙනකොට අපේ හිතම අපිට කියනවා නම් මේකයි මේකට හේතුව කියලා ඒ අකුසල් වලින් අපේ හිත පිරිසුදු වෙන්න තියෙන ඉඩකඩ වැඩිද නැද්ද? ආන්නේ හේතු දැනගෙන නාම රූප පරම්පරාවේ සකස් වීම පිළිබඳව මේ චිත්තයන්ගේ සකස් වීම පිළිබඳව මේ අකුසල සංස්කාරයන් නැත්නම් කෙලෙස් කාමචන්ද ව්‍යාපාද ආදීෙහි ඇතිවීම පිළිබඳව තමන්ට ඇති වෙනකොට තමන්ගේ හිතම හේතුව කියන තමන්ගේ හිතම හේතුව කියන නැති කිරීම කියන නැති කිරීමේ හේතු කියන ස්වභාවයකට අපේම හිතපත් වුම ආය කොවිලාවකවත් ඒවා ඒවා එහෙමපත් වුන ඒ පත්වීම අපේ හිතම හේතුවෙන් අපේ හිතටම කෙලස් උපදින එක ආවරණ වෙනවද නැද්ද හිත පිරිසිදු වෙනවද නැද්ද එහෙනම් ඒ හිත පිරිසුදු වීම. ඒ ඒ කියන්නේ අපිට අර හේතු දන්නේ නැති කෙනාට එන කෙලෙස් ධර්මයන් හේතු දන්න කෙනාට එන්නේ නැතුව හිර කරනවා. මේ ඇතුළට අපේ කෙලෙස් උපදිනවා එනවා. හේතු දන්නේ දන්නේ නැත්නම් බොහෝ කෙලෙස් එනවා. එවිම හේ කරදි කරදි ඒක ක්‍රියාත්මක බවට. නමුත් හේතු දන්නවා නම් එයාට හේතු දන්නේ හින්දා නිර්ආරෝපණය වෙනවා කියලා අපේ හිතෙන් පණිවිඩය දෙනවා නම් අන්න අපේ හිත ඒ හේතු ගැනීම හින්දා පිරිසිදු වෙනවද නැද්ද? ආන්‍ය පිරිසිදුතාවයට කියන කාංකා උතරම විසුද්ධිය කියලා. හරිද? ඒ කියන්නේ මේ එතකොට මේ නාම රූප පිළිබඳව සැක නැහැ. හේතු දන්න හේතු නාම රූප පිළිබඳ හේතු දන්න අතීත වර්තමාන අනාගත හේතු ගන්නා වූ නුවණ. හේතු ගන්නා වූ නුවණ හින්දා අපිට මොකද වෙන්නේ? අන්න ඒ නොයෙකුත් කෙලස් ධර්මයන් නැතු මේ හිත පිරිසිදු වෙනවා. අන්න ඒකින්ද ඒ ඒක කරගන්න මොකද්ද කරන්න ඕනේ? ඉස්සෙල්ලා හොඳින් අපි කලින් සාකච්ඡා කරා වගේ ditthi suddhi පත්තර නාම රූපයන්ගේ ඇතිවීම නැතිවීම පිළිබඳ ඒ හට ගැනීම පිළිබඳව එවැනි ලක්ෂණයන්ගෙන් යුක්ත බව තමන්ගේ මනසින් අත්දකින්න ඕනේ. ඒකට කියනවා ditthi suddhi කියලා. එහෙම තත්ත්වයකට පත් වෙන රස මේ මොකද්ද මේ ධාරාව මේ මගේ මම කියලා ගත්ත ධාරාවක් මෙතන තියෙන ගැලීම මොකද්ද මම කියන ගත්ත ගැලීම නාම සහ රූප නාම රූප ගලණයක් තමයි මම කියලා මම අරන් තියෙන්නේ දැන් මේක බුලියක් විදිහට අරගෙන මේ මම මේ අහවලාගේ හිටියාව භාවනාවෙන් තමන්ගේ හිතේ පිරිසිදු කරගෙන ඉස්සරහට ගියාම මොකද්ද වෙන්නේ අර නාම රූප වෙනම දැනෙන, තේරෙන, වෙන් වෙලා හැඟීම උපදින එක කෙනෙක්ව දැක්කම අම්මා තාත්තා සහෝදරයෝ කියන හැඟීම තියෙනවා. නමුත් ඒ ඒ හැඟීම ඒක හඳුනා ගැනීම තියෙනවා. නමුත් ඒ හඳුනා ගැනීම නාම රූප පරම්පරාව තුළ හදනවා. හරිද? එතකොට දැන් ඊට ප්‍රශ්න ප්‍රශ්න මොකද වෙන්නේ? මේ දැනීම මේ දැනීම අනුව මේ විතර මේ වගේ කාමච්ඡන්දයක් තිබුණා මේකට හේතුුනේ මේකයි. ආන් අපේ අන්න පුර මේ වගේ ව්‍යාපාරයක් තිබුණා ඒක අම්මාගේ චිත්ත පරම්පරාව තුළ මේ වගේ ව්‍යාපාරභාවය තත්ත්වයක් උදා වෙලා තියෙනවා මේකට හේතුව මේකයි කියලා හේතුව ගන්නා වුණාක් ඇත්තනම්. හරිද? ආන්නේ හේතුව ගන්නා හේතුවත් එක්කම හැඟීම් පහළ වෙන ස්වභාවයක්. කෙනෙක්ට ඇති වෙනවා ඒ કોઈ එක මාත්‍රීය අඩුපාඩුවක් නැතුව. අතීත වර්තමාන අනාගත වශයෙන් තමන්ගේ අනුන්ගේ වශයෙන් මේ සියලු හේතුත් එක්ක මේ ලෝකය දැනෙන ගතියකටපත් උනේ කෙනෙක්. ආන්ගේ පැත්තටපත් වෙන්න නම් ඉස්සෙල්ලාම තමන්ගේ సంతානයේ හේතු අනුව සකස් වෙන විදිහ අත්දකින්න ඕන කියලා මම කලින්ම කිව්වා. එතකොට මොකද වෙන්නේ? ඒ අපේ හිත ඒවා ඒ නිගත්තකට ආව ඒ හේතු ක්‍රියාත්මක වෙන එක නැතිකරන මේ ක්‍රියාමාර්ගය මේ ක්‍රියාමාර්ගය සිද්ධ වෙන විදිහ Tamanට තේරුම් ගන්න පුළුවන්කම තියෙන එතකොට නිවන් දැකීම දක්වා වූ මාර්ගය උපදවා ගන්න හැකියාව ලැබෙනවා. හරි ඒකයි ඔන්න සංකායතන විසුද්ධියෙන් පස්සේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය ඇති වෙන්නේ. ඒ මොකද Tamanම දන්නවකොට Tamanගේ సంతානය නිවා ගැනීම සඳහා කළ යුත්තේ තමන්ටම තේරෙනවා මේ මේ කියලා ස්ථානේ මේ මේකට ප්‍රතිවිරුද්ධ කියලා ස්ථානේ කියලා. ඒ කියන්නේ මේක ඇතුලෙන් එන දෙයක් අපි අහලා තියෙනව නේද? අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද කියලා නිවන් දකින්න ඕන කරන මනසිකාරය තමයි යෝනිසෝ මනසිකාරය. එතකොට මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ තමන්ම තමන්ව පාලනය කරන අපි කෙලෙස් වලට අදංගියත් අපේ මනසිකාරයම. ඒක ඒ ඒ මනසිකාරය අයෝනිසෝ වෙච්ච හින්දා මේ උපකරණයම යෝනිසෝ වෙලා. දැන් එයා ඉක්මන ඉක්මන මට කියනවා ඔක නාම රූප පරම්පරාව. ඔකට හේතුව මේකයි. ඔය තරහට හේතුව මේකයි. මේ අහවලාගේ තරහට හේතුව මේකයි. හරි මේ කියලා කියනවා. ඉතින් අන්න ඒ මටම මගේම හිත මටම කියන ස්වභාවයකට පත් වුනහම හේතුත් එක්ක එහෙමවත් නේද අපිට ඒක හදා ගන්න පුළුවන් තත්ත්වයකට එන්නේ. ඉතින් අන්න ඒ පැත්තට පත් වෙන්න අපි මොකද කරන්න ඕනේ? බුදුරජාණන් වහන්සේ අපිට පටිච්ච සමුප්පාද ධර්ම දේශනා කරලා තියෙනවා. ආන්ගේ පරිත්‍සම්පන්න ධර්ම හොඳින් මෙනෙහි කරන්න ඕනේ. හොඳින් විමසන්න ඕනේ. විමසලා කීයගෙන අපි මොකද කරන්නේ? ඔබ අටපාඩම් කරගන්නවා. අවිද්‍යාවච සංකාරයන් කරපච්චය වුණා නම් පච්චය නාම රූප නාම රූප පච්චය සලාපන සලාපන පච්චය පස්සේ පස්සේ පච්චය වේදනාව ඉතින් මම හරි එකයි දෙකයි අනුලෝමයි ප්‍රතිලෝමයි මම කිව්වා. 108ක් කිව්වා 212ක් කිව්වා කිය කිය ඉතින් කිව්වා. ඒ කියන එකෙන් විශාල ප්‍රයෝජනයක් වෙන පින්වත් මේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා කියනකොට එතකොට ඒ තේරුම යනවා අවිද්‍යාව පත්‍ය තණ්හා වෙනව නේද? නේද? මම කියන්නේ අවිද්‍යාව තණ්හාවට හේතු වෙනවා. අන්න ඒක කියනකොට අපි දැන් සාකච්ඡා කරපු කරුණක් මතක තිබ්බා. අවිද්‍යාව හින්දා මේ තණ්හාවක් නේ කියලා. ආන්‍ය වගේ ගැඹුරු හැඟීමක් ඇති වෙනවා. අවිද්‍යාව හින්දායි මේ පුණ්‍යාභි අපුණ්‍යාභි සංස්කාර ඒක දැනෙන්න ඕනේ. අවිද්‍යාව යෙදෙනකොට පුණ්‍යාභි අපුණ්‍යාභි ආනින්දාභි සංස්කාරය ඇති වෙනවා. හරි ඒක මේ මොහොතේම සිද්ධ වෙන දෙයක් විදිහට. Tamanට හැඟීමකුයි උපදින්න ඕනේ. හරි. හේතු අනුව සිද්ධ වෙන බව හැඟීමක් විදිහට උපදින්න ඕනේ. සංගීත මතක කරපු උදාහරණ මොකද? ගින්දරක් දකිනකොටම අපිට හැඟීමක් උපදිනවා. ඒක භයානක දෙයක්. මේක අර කොළහින්දා, උලංහින්දා, වියලිදරහින්දා හටගන්න එක. මේක නිවන්න පුළුවන් මේක නිවන මාර්ගයක් තියෙනවා කියලා හතරම එකවර හැංගිලා අපිට උපදිනවද නැද්ද? නැත්නම් අපි ගින්දරක් දැක්කහම මේ ගින්දර ගැන හේතුඵල ධර්ම අපි සාකච්ඡා කරන දෙහාපැත්තෙන් බලන ගින්දරක් වෙනකොට අපි කට්ටිය තුළ ගින්දර හේතුඵල ධර්මයක් මේ මොනවද හේතු හේතු බලමු පෙත් කරලම කියලා එහෙම එකක් නැහැ. නේද? ඒවා කලින් භාවිතා කරලා තියෙන හින්දා ගින්දර භාවිතා කරලා තියෙන හින්දා අපිට ඒකේ නිවීම තේරෙනවා. ඒ වගේ මාත්‍රක තේරුම් ගන්න උත්සාහ කරමු අපි. නේද? මේ හේතු දක්නා වූ නුවණ කවදාහරි ප්‍රබල ප්‍රාබවන්න ඕනේ. අපේ හිතට හේතු දැනෙන නුවණ. ඒ සඳහා පටිච්චසමුප්පාද ධර්ම ප්‍රගුණ කරන්න ඕනේ. ඒක වචන ටිකක් නෙවෙයි හේතු සහගතව සිද්ධ වෙන බව ඉහි කරන්න ඕනේ. එහෙනම් අපි ඉදිරියේදී මේ සඳහා සම්මාදිකයාදී සූත්‍රවල තියෙන වාර භාෂ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේකින්ද මේක වෙනවා මේකින්ද මේක වෙනවා කියලා තේරුම් ගැනීම සඳහා කාංකා උපරණ සිද්ධියත් කරගන්න සඳහා ඒ මොනවා කරත් අපි ප්‍රායෝගිකව මේ ධර්ම තමන්ගේ ජීවිතයට එකතු කරගන්න සීලාදී ගුණධර්ම හොඳින් වර්ධනය කරගන්න ඕන නැත්නම් හැමදාම වෙන වෙන ආයෝග්‍ය මාර්ගයේ හරි ආයෝග්‍ය මාර්ගයේ උරෝග්‍ය මාර්ගයේ ප්‍රවේග්‍ය මාර්ගයේ අපිටයි ඒකින්ද පොල් පරිස්සම සසර සූපපත් කරගන්න වැඩ පිළිවෙලට අවතීන වෙන්න ඕනේ සමුත් යහපතේ යෙදලා අන්යවත් යහපතේ යොදවා ගන්න ඕනේ කියන පරම අදහසින් බාහ බලය තුළ හරියම් කරගත්ත ධනෙ විතරම් කරලා මියත් මේ මේ ධර්ම දේශනාවට දායකත්වයේ සැපෙවුවා ඒ ධර්ම දානමය පුණ්‍ය කර්මය සිද්ධ කරගත්තා. ඒ දායකත්වයේ හේතුවෙන් ධර්මයේ ශ්‍රවණය වෙච්ච කිසියම් කෙනෙක් හෝ කොතැනක හෝ තමන්ගේ සිත කය වචනේ සංවර කරගන්න වාරයක් වාරයක් ගන්න මේ අත්තන්ට බොහෝ පින් රැස් වෙනවා. ඉතින් බොහෝ පින්වාදී මේ පින්වත් අත්තන් වෙනින් අපි ප්‍රාර්ථනා කරනවා තම තමන්ට ප්‍රතිවාර සත්‍ය වර්ණය අවබෝධ වීම සඳහා මේ උතුම් පින්කම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.